හේමන්ත ඉස්තුව වෙනදාට කලින් අවසන් වූ වාසේ විය. දකුණු සුලගමෙන් උණුසුම් සුලගක් හමන්නට පටන් ගති. අනතුරුව ගත වූ දෙසතියක පමණ කාලය සුවල්ප හිරිහැර හැරුණු විට මා පසුකල ඉතාමත් ප්‍රීතිසහගත අවධියේයි මට සිත්තේ. නොරිකෝ සහ මම වෙනදා මෙන් ගේතුල වී නොසිට ටෝකියෝ නගරෙහි නොයෙක් නොයෙක් ප්‍රදේශවල සංචාරය කළෙමි. ඒ මට අපූර්ව අත්දැකීමක් විය. ජපානය පිළිබඳ අවුරුද්දක් තුලදී නොලත් අත්දැකීමක් ඒ ස්වල්ප කාලයේදී මම ලබා ගතිමි. මා විශූතනට විත් මා සමග එකට බැහැරට යාමට නොරිකෝ අකමැති වූ හේයින් අපි පිටදී හමු වී දවස කෙලවරු කල පිටදී වෙන්නේ. ලෝකතා සංහා වෙනත් අසල්වැසියන් කිසිවක් සැකකරාවි යන බය ඇයට විය. නමුත් මම ඇගෙන් ඒ ගැන ප්‍රශ්න නොකළෙමි. අපි කඩවීදි දිගේ ඇවිදින් වීදුරු පළු අස්සෙන් පෙනෙන විසිතුරු පළු දෙස බලා ඒ වාගේ මිලගෙන කතාබස් කළෙමු. වසන්ත ඍතුව ලන්වී එන හේයින් කඩදාසි සකුරා මල් දම් වලින් සරසා තිබුණු වෙළඳ සල් වලට පිවිසියෙමි. මා ලාභ කෝරක් හෝ අරුංගල් කුත්තමක් හෝ මිලටගෙන ඈට තෑගි කරන්නට යන විට ඈ විස්මයෙන් හා ලැජ්ජාවෙන් මා දිස බලයි. මේක මට හොඳ වැඩියි. කියා ඈය ප්‍රතික්ෂේප කරන්නට තැත් කරයි. සෙනකින් මාගේ මුහුණ අඳුරවන බව දකින්නේ ඒ පිළිගෙන වහා තම කොණ්ඩේහි ලාගෙන කිස මාදසට හරවා පෙන්නයි. නැතහොත් දමාගෙන සිටි අරුංගල් කුට්ටම ගලවා අලුත් කුට්ටම ලාගෙන බෑගෙන් කුඩා කැඩපතගෙන මුහුණ පිරික්සා මහා ප්‍රමෝදයකින් හා කුසක්ෂතාවයකින් මාදස බලයි. තාත්තාට පෙන්වන්න ඕන. දෙවෙන්දරා සම්දුන්නයි කියලා. මෙයින් මම මදක් නොම්නසී. ඈ නැවත මගෙන් දුරස් වූ වාසේ මට දැනේ. අඳුර වැටෙන විට ජුන්සා සිම්බසු හා අලට පෙදෙස්සන නියෝන් එළියෙන් බැබලෙන්නට පටන් ගන්නා චීන හා ජපන් අකුරු ඈමට කියා දෙයි. ඊළඟ දිනෙහි ඈමට අකුරු නැවත පෙන්වා කියවිය හැකිදයි අසයි. එහෙත් මට ඒවා මතක තබාගත නොහැකිය. මම මතක තබා ගන්නට වෑයමක් නොකරයි. ඒවා නොතේරුම් තරමට වඩාත් ලස්සනයි මට සිතේ. ඒවා කියවන්නට දන්නා නොවිකෝ මා සමග සිටීමේ මා කුමටද වෙහෙසවන්නේ එහෙත් හිංසාවේදීෙහි ඇවිදීමට වඩා මා කැමති වූයේ අසකුසා යාමටය දවාලට හෝ වේවා රැට හෝ වේවා අසකුසා නිතරම එක උත්සව විලාසයකින් අලංකృతව ඇත උඩු වියලකින් යුතු සංක්‍රමණවල එල්ලා තිබෙන විශාල පහන් කූඩු සතියක් පාසා වෙනස් කරනු ලැබේ එහි ඇවිදින විට ඇසට ගොදුරු නොවන වර්ණයක් මෙලව නැතයි මට සිතේ. ලොරිකෝ අසකුසා පෙරස හොමින් දැන සිටියාය. මම තාත්තා එක්ක නිතරම රිදිනවා අසකුසාවල. දෙවෙන්දරාසන් වගේම තාත්තත් කැමති අසකුසාවලට. ඇය කීවාය. අපේ එහිය. පළමු වතාවෙහි ඇය මා කන්නොන් පන්සලට කැඳවාගෙන ගියාය. ඇය කන්නොන් දෙවියන්ගේ රූපේ ඉදිරියේ මද වේලාවක් ඈඹිලි බැඳ සිට අනතුරුව එන් 10 කාසියක් පින්පෙට්ටියට විසි කළාය. අපේ අම්මා කන්නුන් දෙවියන් ඇදහුවා. ඒ නිසා මට දෙපැත්තෙන්ම තියෙනවා සම්බන්ධකම් අසකුසායි. මේ දෙවෙනි ගැක්කිය කියමින් නෑ සිනාසුනාය. අප අර දින අතර ඈමට නොයෙක් දේ පෙන්වුවාය. අර තියෙන්නේ ප්‍රසිද්ධ කැවිලි කඩයක්. මෙතන සුඛියකි වලට ප්‍රසිද්ධයි ඉස්සර හිටන්නේ. ඒ පැත්තෙන් තමයි යශිවරා ප්‍රදේශයට යන්නේ. තව ටිකක් ඈතට ගියාම තියෙනවා ප්‍රසිද්ධ ලොරිහල. සුරාවෙන් මත්තු කලකමින් මාගේ සිට බඹයි. පාන් කඩේකට උරා ගන්නා තෙලක්සේ මාගේ මුළු සර්වාංගයේම ප්‍රීති සුඛයේ පැතිරෙයි. ඇය නොඑක් දෙස අත දිගු කරමින් පෙන්වන දේවල් මාගේ දැස ඉදිරියෙන් නැටවේ. ඇයගේ වචන කනට වැටෙන්නේ සිහිනයකින් නැසෙන හඬවල් වී. හදිසියේ ඈ මා අතින් නැදගෙන වෙන දෙසකට හැරේ. අන්න යනවා යේෂා ස්ත්‍රියක් හොඳට බලන්න. උසලී සිරප්පු කුට්ටමක් පයෙහිලාගත් නානා වර්ණ කූරු ගසා සරසන ලද විශාල මුඩි කොණ්ඩයකින් ඡායමින් සුදු කරන ලද මුහුණක් ඇති ස්ත්‍රියක් වීදියේ එගොඩ සිට මෙගොඩට ගොස් අතුරු පාරක් ඔස්සේ ගමන් කරයි. මේ පැත්තේ තියෙන්නේ ඔක්කොම සුශීහල් තමයි. අපි යමුද සුශී කන්න. එතනම හදා හදා බෙදෙන තැනකට තාත්තත් එක්ක මම ගොහින් කියන තැනක් පෙන්වන්නම්. සුශීහලක කෑම අනුභව කිරීමෙන් මා ලබන්නේ කිසි කලක නොලත් විරු ආස්වාදයකි. ඒ ආස්වාදය මා කොතෙක් වින්දද ඒ කිසිවිටක තිත්ත නොවේ. සුශීහලකට ගිය හැම විටම ඒ අලුත් අත්දැකීමක්සේ මට දැනේ. සුදු ඇඳුමකින් හා සුදු හිස් ඇසුමකින් සැරසුණු සුශීහල් සේවකෙන් එනේන අමුත්තන්ට ලොකු හඬකින් ආචාර කරමින් කිරිබත් කෑලි වල හැඩහුරුකම ඇති බත්ගුලි අතින් සාදා ඒ මත වසදී තවරා මාළුපෙට්ටකින් වසා කවුන්ටරය වටා වාඩි වී සිටින අමුත්තන් ඉදිරියේ තබන සැටි කොතෙක් බලාගෙන සිටියද එපා නොවේ. ඒ සේවකයන්ගේ ඇඟිලි යන්ත්‍රමෙන් ක්‍රියා කරයි. ඔහු කලාකරුවෝ වෙති. කවුන්ටරයට ඇලි මේසි ගාව වාඩි වී බුදින්නන් සඳහා ඔවුන් රතු පැහැයෙන්ද කළු පැහැයෙන්ද සායම් කරන ලද වටකුරු නැතහොත් හතරැස් ලී බඳුන් වල සුසී තබා සරසන්නේ වර්ණ සංකලනයෙන් රටාවක් නිර්මාණය කරන චිත්තරුවන් ලෙසිනි. නොඑක් වර්ගයේ සුසීවල නම් ගම්ද බොදුන් හලකට ගොස් ඒවා ඉල්ලන සැටිද නොරිකෝ මට ඉතා උනන්දුවෙන් කියා දෙයි. එහින් ඈ සමග සුසී හලකට පිවිසෙන විට මා අමුත්‍ය කියයි මට නොදැනේ. අප ඇතුල් වන විගසම දෙතුන් දෙනෙකු මද විශ්වයෙන් අප දෙස බලන බව සැබෑය. එහෙත් නොරිකෝ මා සමග සිටිනෙහි මම චකිත නොවෙමි. මා තුළ අමුතු විදිහක ආත්ම විශ්වාසයක් හටගනී. මම සෙස්සන් මෙන් හුරු පුරුදු විලාසයෙන් වාඩි වී නොර්කෝ කියා දුන් කයිනි අකඟයි හෝ තෙරිඟයි හෝ මගුරෝ කියා සුසී ඉන්නයි. එවිට සෙස්සෝ කරබා ගනිති. ඇතමෙකු තමා ළඟ වාඩි වී සිටින තනස්තාගේ කනට පොළුවා කිසිවක් කියනු මට පෙනේ. ඇතම් සේවකයන් මාගේ ප්‍රශ්න දෙකක් නොර්කෝගෙන් අසයි. එහෙත් ඔහු වැඩි වේලාවක් මාගෙන අමුතු සැලකිල්ලක් නොදක්වති. නොබෝ වේලාවකින් මමද සෙසු අමුත් සංගේ ගණයට වැටෙමි. මේ හැම තැනකදීම අපට නොමිලේ ලැබෙන අපූර්ව අපූර්ව ආකාරයේ ගිනි පෙති නරිකෝ නවරදවාම තම බෑගිය දමා ගනී. මොකටද ඕවා එකතු කරන්නේ? මම සිනාසනින් නැසෙමි. සිහි වෙන්න ඈ කෙටියෙන් පිළිතුරු දුන්නාද. ඇය සිහි වෙනට මා කුමක් එකතු කරන්නේ? මා ඇය වෙනුවෙන් නෙබුදු සුළු දෙයක්වත් නොකරන බව ඇය දනී. මට සුවල්පයක් ලැජ්ජා සිතුනි. දවසට දෙවේලක්ම ගෙයින් පිට කෑම ගැනීම වියදම් සහිතව බැවින් බොහෝ දිනවල නොරිකෝ මා විසූ ගැටවි සිරිත් පරිදි ආහාර පිස අප දෙදෙනා කෑගායින් පසු ආපසු ගෙදර යන්නාසේ නික්ම ගොස් මා එනතුරු කොතනක හෝ බලාගෙන සිටී. මා සමග එකට පිටත්ව යන්නට ඈ අකමැති වූයේ අහල පහල අය කිසිවක් සැකකරාවි යන බියෙන් මම සිතුවෙමි. එහෙත් මම කිසිවක් නොඇසුවෙමි. පිටදී හමුවීමට අපි තිප්පලක් සොයාගතිමු. ඒ සිගුයාහි පිහිටි එක් කුඩා කෝපිහලක් විය. සිගුයා මන්සන්දියේ සිට සංගොන්ජා දෙසට යන විට දකුණු පසට හැරෙන පසු වතුර පාරක් තිබේ. පාර පිහිටියේ සුළු කඳු බෑවුමකය. කෝපිහල එහි මුදුනේ විය. සවිස්තරලන්තයේ ඇතැම් නගරවල දක්නට ලැබෙන ජර්මන් ගේකට සමාන ගොඩනැගිල්ලක් වූ කෝපිහල ලා පුටේ යන සංස නමින් හඳුන්වනු ලැබියේ. ඒ නිතර සේයෙන් පිරී නැස. සංගීතයේ රැවුනේ සිහින් ලෙසය. කිසිවෙක්ගේ කුතුහලයට බැල්මට හසු නොවි පසක පිහිටි මේෂයක් ගාව ගාලී නිලිහැලෙහින්නේ කතා බහ කිරීමට අපට පුළුවන් විය. එහිදී හමු වී තීරණය කරන අපි ඊගාවට යන දිශාවකට ගියෙමු. එදා මා ඔක්කොතාසන් බලන්නට ගිය දා සිට ඔහු කාමරයට නිතර නිතර එන්නට පටන් ගත්තේ. ඔහු හැම විටම පාහේ ආවේ නොරිකෝවිච් සිටින වේලාවටය. සමහර දවසක ඔහු තම කැමරාවද රැගෙන අපේ පින්තූර ගනියි. වෙනදා ඔහු මගේ ලියුම් සේවකයෙකු අතේවයි. එහෙත් මෑතක සිට ඔහු තමාම ඒවා ගෙනෙයි. ඔහු සිරිතක් වශයෙන් මෙසේ එන බව දැනගත් සාහිත නොරිකෝ ගෙටකොට ලැබුණු විගසම තම ඉංග්‍රීසි පොත් දෙකක් ඡද්දකෝෂත් විස්තිරාක්ෂයෙන් ගෙන මේසේ මත දිගහැර තබයි. ඇය මෙසේ කළ පළමු වතාවෙහි මා දිස බලා සිනාසුනෝය. කරුණ තේරුම් ගත් මම කිසිවක් නොදෙඩුවෙමි. ඔක්කොතා සංගේ පැමිණීම ඇතම් අවස්ථාවකදී අපට හිමිකරයක් ඔහු බොහෝ වේලා කතා කරමින් සිටි. නැතහොත් තමාගේ ඡායාරූප පොත ගෙනවිත් අතීතයේ ගෙන නොයෙකුත් දේ විස්තර කරයි. තමා විවාහ කර ගන්නට සිටි ප්‍රිය වගේ ඡායාරූපයේ ඔහු දිනක් පෙන්වුවේය. ඈ හදිසි ගුවන් අනුතරකින් මල බව ඔහු කීවේය. ඕකතා සංගේ පැමිණීම අපි පිළියෙල කරගත් වැඩ කටයුතු වලට බාධාවක් වූ නමුත් නොරිකෝ ඔහුගේ ඡායාරූප බලමින් ඔහු කී කතාවලට කන් දෙමින් ඔහු සමග දෙඩියේ මහත් උනන්දුවකින් යයි මට ඇතැම් විට සිතුනි. ඔවුන්ගේ දෙබසද වැඩි හරියක් මට නොතේරුණි. නොරිකෝ මෙලෙස ඔහු සමග දෙඩියේ ගෙදරකට අමුත්තෙකුට දැක්විය යුතු ආචාර ශීලයේ නිසාද නැතහොත් ඔහුගේ කතාවට ඇගේ සිත ඇත්තෙන්ම ඇදී ගිය නිසාදයි මම කල්පනා කළෙමි. එහෙත් નિયમિત වේලාවට කොයිබහරි යාමට තීරණය කරගෙන සිටි වතාවක ඕකොතෝසන් පැමිණ සිටියෝ නොරිකෝ ගෙදර යන්නාසේ කල්තියා නික්ම ගොස් ඕකොතාසන් මගහැරීමට මට අවස්ථාව සලසා දෙයි. ඒද නිතර පහසු නොවන කාර්යකි. මා යන්නට සැරසෙන විට බෑරක් යනවාදයි ඔහු වසයි. මා ශිබුයාවට යනවා කිව්වොත් තමාටද ඒ පැත්තේ වැඩක් තිබෙන බව කියා ඔහු මා සමග යන්නට සැරසී. නොරිකෝ මා එනතුරු ශිබුයාහි බලා සිටිනම් ඔහුට ඒ බව දැනගන්නට ලැබෙනෙහි වෙන බොරුවක් කියා ඔහු මගහරින්නට සිදුවේ. වරක් මෙවැනි අකරතැබ්බියකට හසු වූ මම ඔහු සමග ශිබුයා දක්වා ගොස් නොරිකෝමා එනතුරු බලා සිටි කෝපිහැලට යා නොහැකිය. කන්දාවල පිහිටි ලංකා තානාපති කාර්යාලයේ කළ යුතු හදිස්සි වැඩක් සිහි වූ බව කියා ඔහු මගහරිනට තැත් කෙලෙමි. එවිට තමාද ලංකා තානාපති කාර්යාලයේ සිටින අය හඳුනා ගැනීමට කැමැති බව කියා ඔහු මා සමග එන්නට තැත් කෙලිය. තමා ලංකාවට බඩු වගයක් යවන්නට අදහස් කරන බව ඔහු කීවේය. එහින් ඔහු සමග එහිද යන්නට සිදුවිය. ආපසු සිබුයාවට යන විට નિયમિત වේලාවට වඩා පැයක් පමණ පමා විය. නොරිකෝ මහත් තැවුලකට පත් වී සිටියාය. මෙවැනි බාධා ඉඳහිට පැමිණියද අපි ඒ දිනවල බොහෝමින් විනෝද වීමු. නොරිකෝද තමාට ඇති වූ අලුත් අත්දැකීම් ගැන සඳහන් කරමින් තම සතුට ප්‍රකාශ කළාය. අපි විදුලි කෝච්චියේ නැගේ නොකසිරා උයනට ගොස් එහිදී ඔරු පැද්දෙමි. මා කිසි දිනක හබලක් අතටගෙන නැත. එහෙත් ඈ මනා පළපුරුද්දකින් නේමේ අත යන වෙනත් ඔරු අතර අපේ ඔරුව දක්ෂ ලෙස පැදගෙන ගියාය. ඔරුවල සිටි තරුණයෝද තරුණියෝද සිනා මුහුණින් නිතුව අපදෙස බලමින් අපගෙන දෙඩූහ. මේ අප දෙදෙනා වැනි යුවලක් දුර්ලභ දර්ශනයක් වූ නිසායි මම සිතුවෙමි. ඉනකොශිරා උයනෙහි පිහිටි අකුතගාවා පැන දීනසාගත් ඇලකානුවද නොරිකෝ මට පෙන්වෝය. එය වේගයෙන් දුවන අපිරිසුදු දියදහරක් විය. ඇයි සිය දීනසා ගන්න ඕනේ නම් මීට වඩා ලස්සන තැනක් හොයාගන්න බැරි වුණේ? පූජී කන්න මීට වඩා නරකදයි මම විහිළුවට කීවෙමි. කෙසේ හෝ වැඩි කාලයක් නොගොස් මට ටෝකියෝ නුවර අත්හැර යන්නට සිදුවන හේයින් ඒ ටික දවස්වල නොරිකෝ සමග ගොස් නොයෙක් විදියේ ආස්වාද විදිය යුතුයයි මම සිතුවෙමි. දිනක් බටහිර ශෛලියේ නැටුම් සංදර්ශන ප්‍රවැත්වෙන තකුරා සුඛා නාට්‍ය ශාලාවට ඇය සමග යන්නට මම තීරණය කරගතිමි. එදා ඈ අවන්හකට නොයන දවසක් බව මා දැනගෙන හිටියේ ඈ පැමිණි වේලේ මම ඈට ඒ බව කීවෙමි. අද නම් යන්න බෑ. ඈ මතක් දුර්මුඛව කීවාය. මා අති මුදල් වියදම් වන හේයින් ඈ හැඟුම් හල් ආදියට වැඩි යන්නට කැමති නැත. බොජුන් හල් හා කෝපිහල් අතරද ඈ සොයාගන්නේ ඊටාම ලාභ තැන්නේ. එහෙත් පෙරෙත්ත කළොත් ඈ එන බව මම දනිමි. ඇයිද දැන් මට ටික දවසයි තියෙන්නේ. මම ඉක්මනින් යන්න ඕන කියෝතෝ වලට. ඈ දුක් මුසුදල් මං මාදස හෙළුවාය. මම අද පොරොන්දුක් වුණා. කොහෙ යන්නද? ඔක්කොතෝසන්ට පොරොන්දුනා එයත් එක කෑම ගන්න යන්නේ. මගේ සිතෙහි හටගත් වේදනාව සංගවා කරන්නට මම තැත් කළෙමි. ඒ ස්වභාවික සිද්ධියක් ලෙස මා සැලකී යුතුය. ඈ කිසිවෙකු සමග කෑමට යන්නට සතුටු වන ඇගේ නිදහසට බාධා කරන්නට මට ඇති බලය කුමක්ද? ඇය මා සමග කුණු පහවුවද මට බැඳී නැත. මාගේ සිතෙහි නොයෙක් විදිහේ සැකසංකා හටගන්නට පටන් ගති. සොහොන් පලක හැසිරෙන හොල්මන්ෙන් ඒවා විකාර වෙස්පාමින් ඔබ මොබදුවන්නට විය. ඔවුන් දෙදෙනා නොයෙක් වර හමුවන්නට ඇත. මා සමග බැහැර නොයන දිනවල ඈ ඔහු සමග යන්නට ඇත. තමා හා ඔහු අතර වූ සම්බන්ධය ඈ මෙතෙක් දවස් මගෙන් වසන්ගෙන තිබේ. එක් අතකින් එය මැනවයි මම කල්පනා කෙලෙමි. මම විදේශිකයෙක් වීමි. ඔහු සුවජාත කෙනෙකි. ඈ මාගේ සමාගම ප්‍රිය කළද ඇගේ ජීවිතයට මට සම්පූර්ණයෙන් පිවිසිය නොහැක. අපෙන් එකෙකුගේ ගැඹුරුම හැඟුම අනිකාට පැවසීමට අපට පුළුවන්කමක් නැත. නොතකින කතා බහ කළ හැකි කෙනෙකු සමග ඉඳහිට උවද ආශ්‍රය කරන්නට කැමති වීම පුදුමයක් නොවන බව මට පෙනුනි. "ඕ හොඳයි යන්නේක. මම අද ඇතුලේ ඉඳන් වැඩ ටිකක් කරන්න ඕන." දෙතුන් සැරයක්ම බෑ කියලා ඔය අන්තිමට බැරි තැනයි පිළිගත්තේ. මම වැඩි වෙලා ඉන්නේ නැහැ. ඉක්මනට කෑම කාලා ගෙදර යනවා. ඔය හැටි අකමැති නම් බැරිය කියන්න තිබුණානේ. කොහොමද බැරිය කියන්නේ? එයා එනකොට අපිගෙන මොකවත් හිතාවේ. එයා හෙට යනවලු සුමාන දෙකකට නිමාඩු පිට. ඊට ඉස්සෙල්ලා දවසක් මාත් එක ගිහිල්ලා කෑම කන්න කැමතියි කිව්වා. නෑ කොහොමත් එයාව දැනගන්නේ කොහොඳයි. එයා නරක මිනිහෙක් නෙවෙයි. අද විතරයිනේ එයා ගියයින් පස්සේ අපට පුළුවන් ඕන දිහාව කියන්න. ඇයි ඉතින් එයාව පස්සේ හම්බ වෙන්න බැරිය. එයා අපෝ වෙනවනේ. මට එයාව තවත් හම්බ වෙන්න ඕනේ නෑ. ඇය ස්ථිර සොයරකින් කීවාය. ඔහු කෙරෙහි ඇගේ පැහැදීමක් ඇතැයි සිතීමට කිසිදු කරුණක් නොපෙනුන නමුත් අනාගතයේ හෝ එබඳු පැහැදීමක් ඇතිවිය හැකිය යන සිතුවිල්ල මම තරයේ පිළිගතිමි. මා ඔවුන්ගේ සම්බන්ධයට රුකුල් දිය යුතුයයි මා සිතුවෙමි. එවිට ඇගේ වාසනාව සඳහා මම පරිත්‍යාගයක් කළ කෙනෙක් වන්නේමි. එයින් මට සැනසීමක් ලැබිය හැකිය. මම උතුම් ගුණයෙන් යුත් ප්‍රම්මතෙක් වන්නේමි. නුරිකෝ ඔකතාසන් හමු වීමට පොරොන්දු වූ ස්ථානයේ අසලට මම ඇය සමග ගියෙමි. මට ඇගෙන් ප්‍රශ්නයක් අසන්නට සිටිනි. තාත්තාට කියනවාද අද ගිය ගමන ගැන? මං කියලයි තියෙන්නේ. ඇය පිළිතුරු දුන්නාය. වෙන කෙනෙකු සමග ගොස් මා සමග ගිය ලෙසක් හඟවන්නට එපායයි කියන්නට මට සිතුණි. එහෙත් එබඳු නපුරු සිතුවිලි ප්‍රකාශ කිරීම කළ යුතු නැත. තමා යන ගමනින් කිසිම විනෝදයක් ලබන්නට බලාපොරොත්තු වන බවක් ඇගේ මුහුණින් නම් පෙනෙන්නට තිබුණේ නැත. අද හවස කොහෙද යන්නේ? ගෙදර යනවාදයි ඈ ඇසුවාය. නෑ ගෙදර ගිහිල්ලා මොනවා කරන්නද මම එහෙ ඇවිදිනවා. සයනාරායයි කියා මම ගියමි. එදා සවස මා විදි චිත්ත පීඩාව ඊර්ෂ්‍යාව වන්නට ඇතැයි මම සිතමි. එහෙත් ඊර්ෂ්‍යාවක් දැයි මට සැකයක් සිතේ. ඊර්ෂ්‍යාව වන්නට හේතුවක් නොතිබුණ බව මට කොමින් පැහැදිලි විය. මට නොරිකෝ විශ්වාස කළ හැකි විය. ඕපතාසං කෙරෙහි ඇගේ අල්ප මාත්‍රයකවත් කැමැත්තක් තිබුණේ නම් ඈ එය මගෙන් වසන් කරන්නේ නැත. ඕපතාසං කෙරෙහිද මගේ කිසිදු ප්‍රෝධයක් නොවිය. එහෙත් මාගේ සිත මහත් වේදනාවකින් පෙළුණේය. එය මා ආරූඪ කරගත් වේදනාවක් යයි මට වරක් සිතුනි. නොරිකෝ තම සිත යටින් නෝකතාසන්ට කැමැතියි තහවුරු කිරීමට තර්ක දෙස පමණක් බලා ඔහු කෙරෙහි ඇගේ පැහැදීමක් නැතයි සිටීමට තිබෙන වඩා බලවත් තර්ක මම නොසලකියෙමි. එහෙත් ආරූඪ කරගත් වේදනාවක් නම් එතරම් දරුණු විය හැකිය කෙසේද? මුළු ටෝකියෝ නගරයේම මා විසින් කඩදාසියෙන් සාදන ලද සෙල්ලම්ියක්සේ එකවර බිඳ වැටුණි. දැන් මට පෙනෙන්නේ යන එන රථ වාහනවල මිනිස්සුන්ගේ ඡායා පමණි. ඒවා නිශ්ශබ්දව මා ඉදිරිහි ඔබම ඔබ සැලී. ගීහඬක්වත් මාගේ කනට නොවැටේ. සේවිකාව රූකඩමින් මාගේ මේසේ මත බීර වීදුරු ගෙනවත් තබයි. ඔව්හු මට ආචාර නොකරති. ඔවුන්ගේ මුහුණවල සිනාවක් නැත. දීර වීදුරු හිස්වරයට තවත් වීදුරු එතනට එයි. කොයිබ ගියත් එක වාගේය. සෑම දෙයක්ම යන්ත්‍රාකාරයෙන් සිනාසමින් පිසවනමින් තොල් සලමින් නිහඬව ක්‍රියා කරයි. මා තරප්පු පේළිය දිගේ බුදුන් හලකින් බහින විට හැරෙන තන හදිස්සියෙන් විශාල කණ්ණාඩියක පිළිඹු වී තිබෙන මාගේ ඡායාව දුටිමි. මම ගල් ගැසී ඒ දෙස මොහොතක් බලාගෙන සිටිමි. මා කවුද? මා මේ කොහෙද ඉන්නේ? සැබවින්ම ටෝකියෝවට ආවේද? මා තනි වූයේ එහි නොවේද? මාගෙන මට අනුකම්පා සිතුනි. මාගේ ඇසෙහි කඳුළු පිරුණි. මම මේ විශාල ලෝකෙහි කාත් කවුරුත් නැති මන්මුලා වූ පුද්ගලයෙක් වීමි. මෙහි සිටින සියල්ලෝම අමුත්තෝය. ඔවුහු විදේශිකයෝය. ඔවුන් හා මා අතර ඇති නෑකම කුමක්ද? පසුදා මා අවදි වූයේ බොහෝ උදෑසනීය. මාගේ හිසේ තදපල කැක්කුමක් විය. පපුව වේගයෙන් දැනෙන බව මට දැනුනි. මා නැගිට ඇදගෙන එළියට ගොස් මෝවරින් ප්‍රති කීපයක් ජනවිත් එක ගිල වතුර වීදුරක් බී නැවත මෙට්ටෙහි හාන්සි වී මගේ හිස කැක්කුම දරා ගන්නට බැරි තරම් අධික විය මා නිදා ගන්නට වෑයම් කළෙමි පපුවේ ගැහිම අඩු වන තුරු ඇස් දෙක පියාගෙන සිටිමි ක්‍රමයෙන් හෘද ස්පන්දනය අඩු විය අභ්‍යන්තරයේ සංසුන් විය මා එවර අවදි වෙනට 10 පමණ ඇත තේ කෝප්පයක් වත් කරගෙන දී මා හාසී පොතක් බැලීමි 11ට පමණ නොරිකෝ එන විට මා සිටියේ නැසමිය. ඇය පැමිණි විට මා නැගිට එතෙක් වසා තිබුණු දොර හැරියෙමි. මා දෙස බැලූ ඇගේ මුහුණ වහා මැලවුනි. මම මුහුණකට සෝදා ගතිමි. ඇය කතාවක් බහක් නැතුව මාගේ කොට්ටමෙට්ට පිටි රාක්කයට තල්ලු කර කාමර දෙක අස්පස් කරන්නට පටන් ගත්තාලු. මම මේසේ ළඟ බිම වාඩි පොත බැලිමි. නොරිකෝ වතුර උඩපර තේවක් කෝප්ප දෙකු සමග ගෙනෙත් මේසේ මත තැබුවාය. ඊයේ උපතාසන් මාව ගෙනිච්චා මේසෙන් ශිදෝ කියන ප්‍රංශ බොජුන් හලට. ඈ පසුගිය දවස උදේ විස්තර කරන්නට පටන් ගත්තාය. ඒ ගැන වැඩි උනන්දුවක් නොදක්වා ආ එහෙමද මම ඇසුවෙමි. කෑම නම් බොහොම රසවත්. ඒත් මම වැඩි කෑවේ නෑ. ඒක හොඳ නෑනේ එයා මොනා හිතුවද මං කිව්වා මට වැඩි සනීප නෑ කියලා ඊට පස්සේ කොහෙද ගියේ එයාට ගැහුවා චිත්‍රපටියක් බලන්න යන්න. ඒ වුණත් මම බැරිය කියලා ගෙදර ගියා. අතහමාර වෙනකොට මම ගෙදර. අනිත් දවසේ යන්න බැරියයි. මම ගියයින් පස්සේ ආයෙ විනි ඉක්මනට එයාව හම්බ වෙන්නේ නෑ කීවානේ තවත් ඇයි මම එයාට කැමති නෑ. ඒක හොඳේ. මොකක්ද එයාගේ වැරද්ද? වැරද්දක් තිබුණා නැකත් කෙනෙකුට කැමති නැත්නම් මම එයාත් එක්ක එහෙ මෙහෙ යන්නේ නෑ. මම අරඥාවෙන් සිනාසී කැමති නැති නිසාද ඔයා ගියේ මට අසන්නට සිතුනි. එයා අර බඳින් හිටපු එක්කෙනාගේ පින්තූරේ ආයමක් පෙන්නුවා. මං එයා වගේ යයි කිව්වා. මාව බඳින්න කැමතියි කිව්වා. මා කිසිත් නොකියුවේ. මම කිව්වා මම දැනට බඳින්න පොරොන්දු වෙලායි කියලා. මං බඳින්න ඉන්න එක්කෙනා කිවිෂු වල ඉන්නවයි කිව්වා. මගේ පපුව අමාරුවක් තියෙන නිසා විවාහය දැය අවුරුද්දකට කල් දාලා තියෙනවා කිව්වා. මොකද ඔය හැටි බොරු කිව්වේ මම ඇසුනේ. සම්පූර්ණයෙන් බොරු නෙවෙයි ටිකක් ඇත්ත. එහෙනම් නොරිකෝ සම්බුවන් දින්න පොරොන්දු වෙලා දින්නේ. නෑ එහෙමත් නෑ. මොනවා හරි කියලා එයාගෙන් බේරෙන්නත් එපෑ. එනේ අනාවරණය කළ කරුණ වලින් මාගේ සිත සතුටින් මිදලී ගියේ නැත. අල්ප මාසයක ධම්මසක් එහි පිවිසිනි. පසුගිය දා සිට මාගේ සිතෙහි හටගත් වේදනාවෙන් මා එක්තරා විදියක රසයක්ද විදි බව එවෙලෙහි මට පසක් විය. දැන් මා හා තරඟ කරන්නට කෙනෙක් නැත. මගේ ප්‍රේමේ උරඟා බලා ඒ සත්‍යත්තේ වටහා ගැනීමට ඉඩක් නැත. නොරිකෝ ඉදිරියේ පරිත්‍යාගයක් කොට ඇගේ අනුකම්පාව දිනාගත නොහැකිය.